දුක්ඛ දෝමනස්සානං අත්තගමාය නායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ච කිරියාය අදිදං දත්තාරෝ සතිපට්ඨාන සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ කියන කාරණාව අපි නිබඳව නිරතුරුව මේ පින්නන්ත පිරිසට සඳහන් කරනවා හැමදාම අපේ හිත සකස් කරගන්න ඕන කියලා. ඉතින් අද දවසේත් අපි සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මේ ලෝකය දකින්න සූදානම් වෙන සූදානම් විය යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කරන්න අපිට පේන දේ නෙවෙයි ඇත්තට මෙතන ක්‍රියාත්මක වෙන දේ අන්න ඒ නොපෙනෙන දේ ක්‍රියාත්මක භාවයට යන්නේ. ඉතින් ඒ ක්‍රියාත්මක භාවය අත්දැක්කොත් අපිට පුදුම හිතෙනවා මොකක්ද මේ ජීවිතය කියලා. අන්නේ මේ පේන සාමාන්‍ය පේන ජීවිතයේ පේන දේවල් අපිට දැනෙන දේවල් අපිට ඇහෙන ඒ කියන්නේ අපිට තේරෙන දේවල් වල නොතේරෙන පැතිකඩක් තියෙනවා නොතේරෙන පැත්තක් තියෙනවා ඒකයි එන්න ඒ පැත්ත අපිට නොපෙනෙන පැත්ත නොතේරෙන ස්වභා නොතේරෙන ක්‍රියාකාරීත්වයන් තේරුම් ගැනීම සඳහා අපේ සිත මෙහෙවා කරන වැඩපිළිවෙලටයි විදර්ශනාව කියලා කියන්නේ විශේෂ දැනුමක් සඳහා. ඒක කියන්නේ පෙනෙන ජීවිතේ නොපෙනෙන පැතිකඩ. පෙනෙන ජීවිතේ නොපෙනෙන පැත්ත අපි බලා ගන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපි හැම වෙලේම හැම වෙලේම යම් උත්සාහයක ඉන්න ඕනේ. ඉතින් අදත් අපි පුංචි දෙයක් කතා කරලා ඉමු අපේ මාතෘකාවට යන්න ඉස්සෙල්ලා. මොකද දෙවසරයක් හිතන්න දෙයක් හැමදාම දෙවරක් තුන්වරක් නෙවෙයි දසදහස් වාරයක් හිතන්න ඕන දෙයක්. මම හැමදාම කියනවා විදර්ශකයෙක් තුල තිබිය තිබිය යුතු ලක්ෂණයන් පිළිබඳව. හරි අද කොහොමත් ඒ වගේ දෙයක් අපිට ඉගෙන ගන්න තියෙන්නේ. මොකද සම්පජානනය ගැන කතා කර කර ඉන්නේ මේකේ අසම්මූල සම්පදාන නැත්නම් අසම්මෝහ සම්පදානය කියලා කියන සම්පදානය ගැන සාකච්ඡා කරන්නටයි අද සූදානම් වෙන්නේ. ඉතින් ඊට ප්‍රථමයෙන් අපි මෙන්න මේ වගේ දෙයක් ගැන හිතමු පොඩ්ඩක්. මොකද කියන්නේ අපේ ජීවිතය හැම නිමේෂයකම යම් දෙයක් හොයාගෙන යන ස්වභාවයක් තියෙනවා. නේද? ජීවිතේ හැම වෙලෙම හැම වෙලෙම යම් දෙයක් හොයනවා හැම වෙලෙම හොයනවා. හොයන හොයනකොට හොයනකොට හොයනකොට හම්බුනේ නැත්තම් බොහෝ දුකයි. අවශ්‍ය දේවල්. නේද? අපි හිතනවා හොඳටම හිතනවා මට අහවල් දේ ලැබුණොත් සන්තෝෂයෙන් ඉන්න පුළුවන් කියලා. ජීවිතේ බොහෝ දේවල් ලැබුණොත් සන්තෝෂයෙන් ඉන්න පුළුවන් කියලා අපි හිතනවා. ඊට පස්සේ සමහර දේවල් මහන්සියලා මහන්සියලා කොහොම හරි හොයාගන්නවා. හොයාගන්නවා. හොයාගෙන ටික දවසකින්ම ඒ වස්තුව තියෙනවා. නමුත් සතුට නැහැ. නේද? ඒක ඇත්තම ඇත්තක්. නේද? ඒක තමයි ජීවිතයේ තියෙන එක පැතිකඩක් අපිට නොපෙනිච්ච. ඉතින් අපි මේවා ඉස්මතු කර කර කර කර පෙන්වන්නේ අපි මේ ගෙන ජීවිතයේ අර්ථයක් නැති බව. සතුට නැති වුණාට කමක් නැහැ. ටික දවසක් හරි සතුට වෙන්නනේ. දැන් වාහනයක් කියලා හිතන්නකෝ. මේ જાති වාහනයක් ගත්තොත් තමයි සතුටෙන්ම ඉන්න පුළුවන් කියලා හිතෙනවා. දැන් මේ වාහනයක් ඇතිපදන් තියෙනවා. දැන් අලුත් එකක් ඇවිල්ලා මොන හරි જાතියක්. ආවට පස්සේ තන ඒකක් ගත්තොත් තමයි ඉතින් අපිට ඉතින් හොත්තටම සන්තෝෂයෙන් ඉන්න පුළුවන් කියලා අමාරුවෙන් හරි මහන්සිලා ගන්නවා. ගත්තට පස්සේ ගන්නකම් දුකක් විඳිනවා. ගත්තට පස්සේ සතුටුයි ඇත්තටම. ඒ ගත්ත දවස්වල කවුරු හරි නිකන් ඇනුම් පදයක් කිව්වා වුණත් මොන හරි කිව්වා වුණත් නිකන් අර වාහනේ හින්දා තියෙන සතුටින් හින්දා අරග ගානක් නැතුව බේරිලා ඉන්න පුළුවන්කම තියෙනවා. නමුත් හැබැයි මේ සතියක් විතර ගියාට පස්සේ වාහනේ තියෙනවා සතුට නැහැ. නේද? ඒක මද තැනකට අවිලා තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ වාහනේ නැති වුණොත් දුකයි හැබැයි. හරිද? දැන් වාහනේ රකින්න වෙනවා. ඒ වගේම කියලා හිතනද අපි කෙලින්ම කතා කරමු විවාහය කියන්නේ. විවාහ වෙන්න ඉන්න කෙනෙක්ව ලැබුණ නැත්නම් මැරෙනවා වගේ හැඟීමකින් ඉන්නවා. හරිද? ඒ වගේ තමයි හැඟීම කියන්නේ ලැබුණොත් ජීවිතේ තියෙන ලොකුම දැන් ගොඩක් ආදරෙන් ඉන්න දෙන්නෙක් නම් ලොකුම දේ තමයි මේක තිබුණොත් මට ඒක කියන්නේ කියලා සම්බෝලයි බතුයි කාලා හරින්න පුළුවන් පැල් කොටයක ඉන්න පුළුවන් නේද? කිසි ප්‍රශ්නයක් නැහැ මට මේ ළඟට වෙලා ඉන්න විතරයි ඕනේ කියලා ඔන්න සතුට තියෙන එතන කියලා හිතනවා. ඊට පස්සේ හම්බෙනවා. කොහොම හරි හම්බ කරගන්නවා. නේද? හම්බුනහම ඉතින් හරි සතුටුයි. ටික දවසයි. නේද? ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඊට පස්සේ නැතිව බෑ හැබැයි. හිතියට සතුටක් විශේෂ සතුටක් නෑ. හොඳයි. නමුත් දැන් රකින්න ඕනේ. ඒ වගේ මේ ලෝකේ අපි සතුටු වෙන්න පාවිච්චි කරන දේවල් මේ ස්වභාව ධර්මයේ තියෙන මොන හරි දෙයක් සතුටු වීම සඳහා පාවිච්චි කරොත් ඒකෙන් පස්සේ සතුට නෑ. හැබැයි දඬුවමක් හම්බ වෙනවා. මොකක්ද දඬුවම? රාගින්න ඕනේ. මොකද සැකේ නැත්තම් දුකයි. හරිද? එහෙම ගතියක් නැද්ද ජීවිතේ? දැන් රකින්න කීයක් විතර එකතු වෙලා දන්න? මම මේ කියන්නේ හරකෙක් නම් ඇත්තටම එයාගේ කරත්තට බඩු පටවන්න වෙන කට්ටිය. හරිද? මං බැඳගෙන ඉන්න මගේ පිටිපස්සෙන් එන කරත්තයට බඩු දාගන්නේ කවුද? මම්මයි බොහොම බර බඩු දාගන්නවා. දාගෙන ඇද්දගෙන යනවා. ඔය රකින්න තියෙන දේවල් ඔක්කොම බරයිද නැද්ද? නේද? ඉතින් බරට රකින්න ඕනේ. ඒක නිසා වෙන්න බෞද්ධකමේ ඉන්න විදර්ශනාත් කරනවා කියලා කියන වැඩි දෙනෙකුට වයසට යන්න යන්න යන්න යන්න යන්න යන්න හිතේ සැනසීමක්ද තියෙන්නේ දුකක්ද තියෙන්නේ? එන්න එන්න එන්න වැඩි. ඇයි? බර වැඩිනේ. දරුවෝ පටවන් හිටියා දැන් මොනුබුරොත් පටවල අර කරත්තෙට. නේද? ඊට පස්සේ තමන් හදපු ගේත් පටවන් හිටියා දැන් ළමයි හදපු ගේත් මේකේ පටවගෙන. දැන් ඒකත් අකින්න වෙලා. ඇයි දරුවෝ හදපු ගයක් ඉඳලා ගොඩ සතුටුනා අපේ මේකේ අපේ පුතා ලස්සනට හදපු ගේ කියලා. දැන් ඉතින් මේක රැකලා දෙන්න එපා කියලා. හරිද? එතකොට අනිත් දරුවා ඉඩමක් ගත්තා දැන් ඒකත් තමගේ කරත්තට පටවගෙන. අපේ වැඩේ මොකද්ද? අපේ පිටිපස්සෙන් එන කරත්තට ලොකු බඩු ගොඩක් පටවගෙන ඇදගෙන යනවා. මරණකම් අදිනවා. හරිද? ඉතින් ඔන්න අද හිතන්න ඕන දේ ජීවිතය ගැන මේක දැනිච්ච අය එක එක බඩුව හලනවා. හරිද? හලනවා කියන්නේ ආරක්ෂා කරලා දෙන එක නවත්තන එක නෙවෙයි. හිතේ තියෙන බැඳීම අයින් කරන්න යම් කිසි අර පිළිවෙලක් හදා ගන්නවා. හරි. එන්න එහෙම தත්වයක්. ඔන්න ඕක අපිට නොපෙනෙන දෙයක්. අපේ ජීවිතය අපි කරන නේද? අපිට නොපෙනෙන අපේ හිතේ තියෙන නොපෙනෙන පැතිකඩක් තමයි ඔන්නේ බර පටවා ගන්න එක. නේද? බොහෝ දේවල් පටව ගන්නවා. පටවගෙන ඒවා ආරක්ෂා කර කර ආරක්ෂා කර කර වැඩි දෙනෙක් හරි අපහසු ජීවිත ගත කරනවා. දහ දෙනෙක් එක්ක බැඳීම් තියෙන කෙනෙකුටද වැඩියෙන් දුක් ඇති වෙන්නේ එක්කෙනෙක් එක්ක බැඳීම් තියෙන කෙනෙකුටද? 10 දිනක එක්ක බැඳීම් තියෙනකොට 10 දිනාගම දුක් දරන්න ඕන මෙහි. නේද? එහෙනම් බැඳීම කියන එකෙන් අපි සතුටක් ලැබුවාට ඒ ලැබෙන සතුටට හරියන්න හොන්දට දුක් විඳින්න ඕනේ. මම දකින්නේ ඒක දඬුවමක් වගේ. මේ ස්වභාව ධර්ම අපිට මෙන්න මෙහෙම කියනවා කියන්නේ නැහැ. නේද? උදාහරණයක් විදිහට. හරි නිකන් Tamanට මෑවිලා වගේ තේරෙන්න ඕනේ. ඒක මේ ස්වභාව ධර්ම අපිට මෙහෙම කියනවා. ඔහේ මගේ දේ අරගෙන ඔහේගේ දේ වගේ කියලා හිතලා සතුටු වුණා නම් දැන් ඉතින් මේක ආරක්ෂා කරනවා. හරිද? හරියට නිකන් අර වැරදි විදිහට හැසිරිච්ච ස්ත්‍රියක් අපි හිතමුකෝ අනියම් සම්බන්ධතාවයක් ඇති කරගත්තා පුරුෂයෙක්. ඒ ස්ත්‍රිය පාවා දෙනවා ඊට පස්සේ නට. එහෙනම් දැන් ඉතින් හැමදාම තියාගන්නවා තමයි. කියලා. අන්න ඒ වගේ මේ ස්වභාව ධර්මය අපිට කියනවා හරිද? අපිට කියනවා ඔහේ මගේ දේවල් වලින් ඔහේගේ කියලා අරගෙන සතුටු වුණා නම් දැන් ඉතින් පරිසම් කරනවා. නේද? නැත්තම් දුක් දෙනවා කියලා. අන්න එහෙම කියන ස්වභාවයක් තියෙන මේ ජීවිතේ එහෙම ලක්ෂණයක් තියෙනවා. ඉතින් ඒකින්ද හුඟක් අය මූණු එල්ලගෙන ජීවත් වෙනවා. ඇති වෙලා වගේ ජීවත් වෙනවා. මහන්සි වගේ ඉන්නේ. මහන්සි වගේ නෙවෙයි. මූණු වල තියෙන්නේ වෙහෙස පෙනුමක් තියෙන ඇති වෙලා වගේ. මොනවද ඇති වෙලා තියෙන්නේ? අඬු අල්ලලා. මොනවත් එක්කද? Taman ළඟ තියෙන දේවල් රැක ගැනීම සඳහා අල්ලන රණ්ඩුවත් එක්ක පුදුම මහන්සියක් පුදුම වෙහසක් තියෙන පුදුම පීඩනයක් තියෙන්නේ හිතෙන් නිදහස් වීමක් නැහැ රත්විලි දැවිලි පිච්චිලි සහිත ජීවත් වෙනවා එවැනි තත්ත්වයක් යටතේ අපි කතා කරමින් හිටිය සම්පජානනය ගැන අපි තා නිදහස් වීමේ වැඩසටහන් මාලාවේ සාකච්ඡා කරන්නේ බොහොම පොඩියට හැබැයි කල යුතු බොහෝ දේවල් කතා කරනවා සිටිය යුතු පැතිකඩ බොහෝ වශයෙන් කතා කරනවා අපි බොහෝ ධර්මයේ ශ්‍රවණය කරලා තියෙනවා ආය ආය ධර්ම ශ්‍රවණය කරනට වැඩිය අපි මහා සතිපට්ඨාන සූත්‍රය වගේම අපිට සිතන්න ඕන දේවල් සහ තේර තේරී ගාථා ආදියෙන් අපි උදාහරණ අරගෙන සාකච්ඡා කරන විදිහේදී මේ ලෝකය දැක්ක රහත් සිතෙන් මේ ලෝකය දැක්කේ කොහොමද නේද කියලා මොකද අපේ අරමුණ වෙන්න ඕන එතන නිසා වෙන්නේ. ඉතින් ඒකින්ද හොඳයි දැන් අපි බලමු ඊයේ දවසේ අපි ගෝචර සම්පජානනය ගැන සාකච්ඡා කරා. මීට ප්‍රථම දිනේදී මොකද හැමදාම ධර්ම දේශනා සිද්ධ කරපු හින්දා මට හැම වෙලෙම කියවෙන්නේ ඊයේ දවසේ කියලා. මේ මීට ප්‍රථම දිනේදී අපි ගෝචර සම්පජාන්නේ ගැන සාකච්ඡා කරා. ඉතින් ඒකෙදි තමන් කරන කමඨහන තමන් ඇති කරගත්ත කමඨහනෙන් ඇති කරගත්ත හැඟීම ඉදිරියට යනකොට මොන හරි වෙන වැඩකට නැගිටලා යනකොට ඒ කමඨහන් ශීර්ෂයෙන්ම යන්නට ඕනේ. එහෙම ගියේ නැත්නම් එතන සති සම්පජාන්නේ නැහැ. ඊට පස්සේ ඒ වැඩේ ඉවර කරලා එනකොටත් ඒ වගේම වෙන්න ඕනේ. යම් ඒ කාරණාව අරගෙන ගිහලා නවතිනකොටත් ඒ වගේම වෙන්න ඕනේ කියලා අපි කතා කරා. ඉතින් ඒ තමයි අපි දැනගත්ත දේ දැන් අද අපි පොඩි දෙයක් තේරුම් ගන්න ඕන තව දෙයක්. ඇත්තටම අපේ ජීවිතේ නොපෙනෙන පැත්තක් තියෙනවා. හරි. මේ මගේ සිතුවිලි එන්නේ මගේ සිතුවිලි එන්නේ මට ඕන විදිහටද? මට තරහ එන්නේ මට ඕන විදිහටද? මගේ ඊර්ෂ්‍යාව එන්නේ මට ඕන විදිහටද? මට ඕන වෙලාවටද? නෑ කොහොමද මගේ අතීත භාවිතය මට අතීතයේ මේ ජීවිතේ හම්බෙච්ච දේවල් තියෙනවා නේද අපි දේශපාලඥයෙක්ගේ නමක් කියමු දේශපාලඥයෙක් නමක් කිව්වම මෙතන ඉන්නවනම් යම් පිරිසක් ඒ ඒ එක එක්කෙනාට එක එක්කෙනාට එයා පිළිබඳ ඇති වෙන්නේ එක එක හැඟීම් විවිධ හැඟීම් සමහර අයට හොඳයි කියලා හිතන අතර වාරේ තව කෙනෙකුට නරකයි කියලා හිතෙනවා කෙනෙකුට හොඳයි කියලා හිතෙන්නත් කෙනෙකුට නරකයි කියලා හිතෙන්නත් හේතුව මොකක්ද ඒ කෙනාගේ අතීතයේ එයා දැනගෙන හිටිය දේවල් නේද හොඳ පැත්ත දැනගෙන හිටිය කෙනෙකුට නරක පැත්ත දැනන් නොහිටිය කෙනෙකුට එයාගේ නම කියනකොට ඇති වෙන්නේ එකපාරටම හොඳයි කියන හැඟීමක් නරක පැත්ත දැනගෙන හිටිය කෙනෙකුට හොඳ පැත්ත දැනගෙන නොහිටිය කෙනෙකුට නරකයි නරකයි කියන හැඟීමක් නේද? හොඳයි කියලා හැඟීමක් දැනගෙන හිටිය කෙනෙකුට අපි හොඳට ඔලුවට පුරවනවා එයාගේ නරක ටික. නේද? අපි කියන්නේ ඔලුවට පුරවනවා කියලා කියන්නේ ඔකට. නේද? ඊට පස්සේ එයාට අරගෙන නම කියනකොට නරකයි කියන හැඟීමක්. එහෙනම් මගේ අතීතේ මම දැනගෙන ඉන්න හැටියට නේද මට සිතුවිලි එන්නේ. එතකොට මම මෙහෙම වටපිට බලනකොට එතකොට මට යමක් ඇහෙනකොට ආග්‍රහණය වෙනකොට රස දැනෙනකොට ස්පර්ශය දැනෙනකොට සහ මනසට මතක් වෙද්දී අපිට නොයේකුත් හැඟීම් උපදින්නේ එක එක්කෙනා එක එක්කෙනා තම තමන් තම තමන් දන්න දේවල් වලට අනුවද නැද්ද නේද දන්න දේවල් වලට අනුව නේද ඒක ඇත්තම වෙන්න පුළුවන්ද ඇති වෙන හැඟීම හරියටම හරිම කියලා කියන්න පුළුවන්ද එහෙම කියන්න බෑ එක එක්කෙනා දන්න හැටියට තමයි සිතුවිලි එන්නේ නේද? හැබැයි මම මෙහෙම කියනවා. තරහ ගියාට පස්සේ අපි කොහොමද හොඳට තරහ ගියා කියලා? අපි මෙන්න මෙහෙම කතාවක් කියලා තියෙනව නේද? මම ඉවසුවා, ඉවසුවා, ඉවසුවා, ඉවසුවා මොකද උනේ? අන්න බැරිම තැන නේද? මගේ සීමාව පැන්නා. ඇයි ඒ බැරි වෙන්නේ? මොකද්ද ඒ වෙන්නේ? නේද? මේ මේ ශරීරය මේකේ මොනවද තියෙන්නේ? ලේ, මස්, ඇට, නහර ඔවා තියෙන්නේ. එතකොට මේ දැන් මේකෙන් මෙහෙම ගහලා නේද? මේ ගැහුවේ මොකෙන්ද මේ ඇට සැකිල්ල මෙහෙම මෙහෙම උන්ඩි කරන්නේ ඒකට වෙන මොකටද මේ මෙතන තියෙන්නේ? නේද? අපි මෙහෙම ගහන්න යන්නේ නැහැ එහා පැත්තට රිදෙන්නේ නැහැ ගැහුවට. නේද? එහෙම ගහන්න යන්නේ නැහැ ගහන්න යන්නේම මේ මේ මේ එන්නේ සද්ද එන්නේ මොකක්ද මේ? ඇටසැකිල්ලෙන් වදින්න ගහන්නේ. හරිද? ඒක දැනගෙනද කරන්නේ? නේද? එහෙනම් මම ඒක කරනවා. නේද? ඒතර හුඟා දේවල් මම කරන්නේ. දැන් ගිහලා දොරට තට්ටු කරන හුඟක් වෙලාවට දොරට තට්ටු කරනකොට අපිට නිකන්වත් මතක් වෙලා තියනවාද? ඇයි මම ඇඟිල්ල මෙහෙම කරලා තට්ටු කරේ? ඇට සැකිල්ලයි දොරයි වදින්න. ඒතර තමයි ටොට් ටොට් ටොට් ගාලා හද දෙන්නේ. නැත්තම් එන්නේ නැහැ. මේ පැත්ත මෙහෙම ගහන්නේ. <laughs> එන්නේ නැහැ. ඇටසැකිල්ලෙන් ගහන්න. නිකන්වත් ඒ ගහනකොට ඇටසැකිල්ලයි මේ වදින්නේ කියලා මතක් වුණාද? ඒක නේනම්. පේන්නේ දොරට ගහනවා කියලා. හැබැයි වෙලා තියෙන්නේ ඇටසැකිල්ලකින් ඇටසැකිල්ලකින් ගීයකට වැදිලා තියෙන්නේ. නේද? එතකොට මේ ශරීරයේ කිසිම දෙයක් දන්නේ නැහැ. හැබැයි දන්නවද? විදර්ශකය. ලෝකය විදර්ශනා නුවණින් දකින අයට ඕක තේරෙනවා කියලා. එයාම ගිහිල්ලා කාගේ හරි දොත් එක ගන්නකොට තේරෙනවා මෙයාට සැකලෙන් ගන්න කියලා. අට්ටික සංඥාව වඩපුවාට. හරිද? ඉතින් මම මේ කියන්නේ මෙන්න මෙහෙම මේ මොකද්ද වෙන්නේ? අපි ඒක ගැන පස්සේ කතා කරමු ඒ ගැන. නමුත් මොකද්ද මේ වෙන්නේ? ඇයි මේ දරන්න බැරි? මොකක් හරි ක්‍රියාත්මක භාවයක් තියනවද මේක ඇතුලේ? නේද? කේක් කන්න හොඳ නැති කෙනෙක් ළඟ ඉතරහින් කේක් කෑල්ලක් තියලා අපි යනවා යන්න. අර ඇතින් දන්නවා මට කේක් කන්න හොඳ නැහැ කියලා. එයා ඉස්සර ගොඩක් කැමති එකක්. දැනුත් කැමති එකක්. හැබැයි අර අගුණයි දැන්. තියලා ගියා, පේන්න තියලා ගියා. මොකද වෙන්නේ? <laughs> යකෙක් වැහෙනවා වගේ එකක් වැහෙනවා අරයට. වැහිලා නේද මොකෙක් හරි ඇවිල්ලා වැහුණා වගේ බෑග් මගේ තින් මේ කරලා පෙන්නලා දෙනවා ඕන තරම් නේද? සිද්ධ වෙන දේ නේද? ඇවිල්ලා මේක උගුරෙන් පල්ලෙහාට දාලා ආපු කෙනා යනවා වගේ හරියට එකක්. මේ මොකද වෙන්නේ? මේ ශරීරය අත්විස්සෙන්නේ, කකුල් විස්සෙන්නේ. හරිද? එතකොට ඇවිදින්නේ, හැපෙන්නේ. නේද? මේ ඔක්කොම වෙනවා. මේ ඔක්කොම වෙන්නේ හිතක උපදින හැඟීම් අනුවද නැද්ද? මේ උදාහරණය අපි <coughs> අපි අර ගත්ත උදාහරණයටම සරයක් මේ හැමදාම ගන්න උදාහරණ තියෙනවානේ ඇඳේ නිදාගෙන ඉන්නවා එලාම් එක වදිනවා නැගිට ගන්න බැරුව. නේද? නැගිටින්න බෑ අංශභාගය හැදිලා වගේ ඉන්නේ. ඌමනාව තියෙනවා නැගිට ගන්න බෑ. ඇඳේ කරකොත් එක්ක ඉන්නා වගේ තේරෙනවා. පයින්නවා. නේද? එතකොට එහෙනම් මේ පයින්නේ අපේ හිතේ ඉපදිච්ච මොකක් හරි එකක් ඇතන. හිතේ ඉපදිච්ච බය හෝ පිළිකුල හෝ හින්දා මේ ශරීරය එක පාරටම නේද? අර නේද දෂ්ට කරන්න අර හැපි නියෝ සර්පයන් පයින්නවා කියන්නේ අන්න ඒ වගේ පයින්නවා මේක. දබක් ගාලා පයින්න වෙලාවල් එනවා. මේ ඔක්කොම වෙන්නේ මේකට කියනවා සිත නිසා උපදනා වූ ශරීරයේ ක්‍රියාත්මක වෙන වායෝ ධාතුවක්. ඒකට කියන චිත්ත කිරිය වායෝ ධාතුව කියලා. හරිද? එතකොට මේ ශරීරයේ ඇත්තටම මේකේ ගුරුත්වාකර්ෂණය කියලා එකක් තියෙනවා. නේද? දැන් මට මේ අත උස්සන්න මේක බැකෝ යන්ත්‍රයක් වගේ. බැකෝ එකක බැකෝ එකේ අත උස්සනවා. නේද? අත උස්සන්නේ මොනවෙන්ද? ද්‍රව මාධ්‍යයක ඇති වෙන පීඩනයක් අඩු වැඩි කරලා. හරිද? මේ පැත්තෙන් පීඩනය අඩු වෙනකොට අර පැත්තෙන් පීඩනය වැඩි වෙනකොට මේක මෙහෙම හිස්සෙනවා. ඉතින් මේ මේක යම්කිසි බරක් තියෙන වස්තුවක් මේක. මේ අත මොකුත් දන්න එකක් නෙවෙයි. හරිද? මෙයා උස්සන්න මොකක් හරි පීඩන අඩු වැඩි වීම ඕනේ. හරිද? ඒක වායු පීඩනයකින් මේක වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන එක තමයි චිත්ත කිරිය වායු ධාතුව. ඒක අංගමංග සාරිනෝ කියලා තියෙනවා වායු ධාතුව ගැන කතා කරද්දී. මේ අංගපසංග වල තියෙන වායෝ ධාතුවක් ගැන ආස්වාස් ප්‍රාස්වාසය ආදී වශයෙන් තියෙන ඒවා හයක් තියෙන එකෙන් එකක් අංගමංග ගන්න මෙන්න මේ වායෝ ධාතුවක පීඩනය හැරීමෙන් තමයි මේ අතක් එච්චෙන්නේ. එතකොට ඒකට හරියටම මේ අපේ ජීවිතය හරියට බැකෝ යන්ත්‍රයක් වගේ. සිත තමයි බැකෝ එක ඇතුලේ ඉන්න පදවන්න. හරිද? එතකොට එහෙම ගන්න එපා. ඒ කියන්නේ මම උදාහරණයක් විතරයි කියන්නේ පද වන්නා කියලා එක්කෙනෙක් මේක නෑ ඇත්තටම. නමුත් මේ ක්‍රියාත්මක භාවය එතකොට බැකෝ යන්ත්‍රයේ සම්පූර්ණ වැඩ ටික වෙන්නේ අතනින් දෙන සංඥා අනුව. නේද? එයා මේ පොඩි වැඩ වගේක් කරනවා අර ලීවර් එහාට මෙහාට කරනවා. එතකොට මෙහි ලොකු වැඩ වගේක් වෙනවා. ඒ වුණාට ඇත්තටම බැකෝ යන්ත්‍රයකත් අපිට පේන්නේ මොකද්ද? අපි කියන්නේ මොකද්ද? බැකෝ යන්ත්‍රයේ පස් කපනවා කියලා කියන්නේ. අන්න බැගෝගා කියලා පස්තමනවා. නේද? ඇයි එහෙම කියනයි මෙන්න මෙහෙම කියන්නේ නැත්තේ මට කියන්න. කාරේ උදැල්ලක් ගෙනලා පස් කපනවා. හරිද? එතකොට අපි කියන්නේ මොකක්ද හරිද? අපි කියන බැකෝ එක පස් කපනවා කියනවානේ. අපි කියන්නේ මොකද්ද? උදැල්ල පස් කපනවා කියලා කියන්නේ. <laughs> උදැල්ලෙන් කවුරු හරි පස් කපනවට කියන අන්නර මනුස්සයා පස් කපනවා කියලා. බැකෝ එකෙන් පස් කපනවට කියන බැකෝ එක පස් කපනවා කියන්නේ. බයිසිකලයක් කවුරු හරි පැදලා යනකොට කියනවා බයිසිකලයක් එනවා කියලා ලේසියට කියන්නේ. පැදගෙන එනවා කියලා කියන්නේ. අන්න බයිසිකලයක් කවුරු හරි පැදලා යනවා කියලා. බස් එකක් කවුරු හරි ළඟින් වුණා කියන්නේ. බස් එකක් එනවා කියනවා. ලේසියකට කියන්නේ බස් එකක් පැදන් එනවා කියලා. ඒ දන්නේ නැහැ. ඇයි හොඳට කල්පනා කරන්න ඕනේ. ඇයි අපි මේ භාෂා ව්‍යවහාරයේදී පවා වෙනසක් තියෙනවා. ඉතින් ඇත්තටම උදැල්ලකිනුත් කරන්න පස් කපන එක, බයිසිකලෙනුත් තියෙන පදින එක, බස් එකක් තියෙන එක පදින එක. ඒතර බස් එක ගැන අපි කියන්නේ බස් එක එනවා කියනවා. හරි දේශයට කියන්නේ අපේ පාසල් වලට යන ළම බස් එක පැදගෙන එනවන්න බස් එකක් අරන් එනවා කියලා කියන්නේ. කියන්නේ බස් එක ආවද බස් එක ගියාද කියලා. ඉතින් කොයි වෙලාවකවත් බයිසිකලේ ආවද බයිසිකලේ ගියාද කියලා කියන්නේ බොහොම කලාතුරකින් නේද බයිසිකලේ ආවද කියන්නේ කියන්නේ ප්‍රකටව පේන දේ තමයි උදැල්ලයි බැකෝ යන්ත්‍රය ගත්තොත් ප්‍රකටව පේන්නේ බැකෝ එකයි. ඒක ගැන තමයි අපිට අදහස යන්නේ. ළමයා පේන්නේ නැහැ. නේද? බැකෝ එකයි ළමයා ගත්තොත් පේන්නේ බැකෝ එක. උදැල්ලයි ළමයා ගත්තොත් පේන්නේ ළමයා. බයිසිකලේ ළමයා ගත්තොත් පේන්නේ ළමයා. බස් එකයි ළමයා ගත්තොත් පේන්නේ බස් එක. ප්‍රකටව පේන දේ තමයි අපේ හිතට දැනලා තියෙන්නේ. හරිද? ප්‍රකටව පේන්නේ මොකද්ද? අන්න අර ආත්තිස්සුවා, අන්න අර කකුල්ලිස්සුවා, අන්න අර පැන්න කියලා තමයි පේන්නේ. අප්‍රකටව සිද්ධ වෙන දේ මොකද්ද? සිතේ සිත නිසා උපදින වායෝ ධාතුවකින් මේ ශරීරය ක්‍රියාත්මක වෙනවා. සිතුවිලි උපදින සිතුවිලි අනුව නටන නටන රූකඩ ටිකක් තමයි මේ තියෙන්නේ. සිතුවිලි අනුව නටන්නේ. නේද? ඒ ඒ ඒ ඒ ඒවා එක එක මට්ටම් වලදී ඒවාට දරන්න බැරි ස්වභාවයක් වෙනවා. ඒ කියන්නේ දෙදරනවනේ. නේද? සමහර වාහන තියෙනවා සාමාන්‍යයෙන් 60ට විතර යද්දි දෙදරන ගතියක් තියෙනවා. නේද? සමහර වාහන 80ට විතර යනකම් හොඳට යනවා. සමහර එක එකව දෙදරන්න වේග සීමාව වේග සීමාව අඩුයි සමහර පරණ වාහන ඉක්මනට දෙදරනවා. <laughs> ඒ වගේ තමයි සමහර අයට පොඩි දෙයක්වත් දරා ගන්න බෑ දෙදරනවා. නේද? වචන වලින් ක්‍රියාවෙන් නේද? ඉක්මනට දෙදරනවා සමහර ඒවා සමහර ඒවා ඉන්න හොඳට. ඒ වගේ තමයි මේ ඔක්කොම වාහන ටික ගත්තාම මේවා එහාට මෙහාට දුවන සිත විසින් හසුරවන නේද? එතකොට එහෙම දුවන දේවල් වගේක් මේ එකක්වත් අපි හරියට බැලුවොත් හරියට බැලුවොත් අපේ හිතේ උපදින සිතුවිලි එකක්වත් අපිට අයිතියක් නෑ. අනුන්ගේ සිතුවිලි අනුන්ගේ සිත්වල උපදින සිතුවිලි එකක්වත් අපිට අයිතියක් නැහැ. එතකොට අන්න ඒක එක සැරයක් හරි ජීවත් වෙනකොට දැවුණාද? නේද මට නිකන් හරි දැනලා තියනවාද මේක හැඟීමක් බවට පත් වෙන්න ඕනේ හරි ජීවත් වෙනකොට මේ කතා කරනකොට පවා මේ දැන් මම මේ කතා කරනවා කියන එක එක්තරා ක්‍රියාවලියක අවසාන ප්‍රතිඵලයක්. මෙතන තියෙනවා අතීතයේ ඉගෙනගත්ත දේවල් නැවත නැවත එනවා කියන නැවත නැවත මතක් වෙනවා නැවත නැවත හේතු වෙවි සිත් පහළ වෙන සිත් පේලියක් එක දිගට එන වැඩපිළිවෙලක් තියෙනවා. එතක මෛත්‍රිය යෙදීම තියෙන්නම ඕනේ. හරිද? ඊළඟට ශ්‍රද්ධාව කියන එක තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ගැන. ඊළඟට කායික නිරෝගීභාවය තියෙන්න ඕනේ. ඒකට මිශ්‍ර වෙලා එන බාහිර දන මගේ හිතේ මේ ඇති වෙන්නේ සිතුවිල්ල නේද? ඒ සිතුවිල්ල වචන බවට පෙරලන්න අවශ්‍ය කරන භාෂා දැනුමක් මේකත් එක්ක මිශ්‍ර වෙන්න ඕන. මේ වගේ ක්‍රියාවලීන් බොහෝමයක එකතුවකින් සිතේ ඇතිවන හැඟීම වචන වලින් මේ අතපය උස්සන ඒවා වලින් හිනහ වෙන ඒවායින් නේද? දැන් දැන් මේ මේ කියනවා මේ කියලා මම මේ දැන් කියනවා. නේද? මේ කියලා කියන එක එළියට ඒමට අතීතයේදී මේ කියන එක ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඒ භාෂාව මේ පැත්තේ දන්නවා කියලා තේරෙන්න ඕනේ. ඔය ඔක්කොමත් එක තමයි මෙතන මේ වැඩේ ඇත්තම කියනවා කරනවා නෙවෙයි කෙරෙනවා. කෙරෙන්න ඕන සියලු පසුබිම සකස් වෙලා තියෙනවා. හරිද? එතකොට මේ මොහොතේ මේ සිද්ධ වෙමින් තියෙන්නේ හිතේ උපදින හැඟීම කිරිය වායෝ ධාතුවක් හරහා මේ තොල් හෙල්ලෙනවා, දිව හෙල්ලෙනවා, මේ ඔක්කොම වේගෙන් සිද්ධ වෙන මැෂිමක් වගේ වේගෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඒක මට මගේ දිහා බලලා හරියටම තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. මේ මොහොතේ උපදින සිතුවිල්ල නෙවෙයි ඊළඟ මොහොතේ හැම වෙලෙම වෙනස් වෙනවා. ඒතර මගේ දිහා බලමින් මට ඒක තේරුම් ගැනීමට පුළුවන්කම තියෙනවා. ඒක දැනෙන්න ඕන මට. මට අයිති නැති වැඩ පිළිවෙලක් මෙතන සිද්ධ වෙනවා කියලා. හරිද? අන්න ඒ දැනීම වගේම මට අනිත් අය ගැන තේ විදිහට දැනෙන්න ඕනේ. මේක එක්තරා විදිහකට සකස් වෙච්ච නැතිවක්. මේක ඊට වැඩිය වෙනස් විදිහකට සකස් වෙච්ච නැතිවක්. මේක ඊටත් වැඩිය වෙනස් විදිහට සිතුවිලි උපදින නැතිවක්. මේක ඊටත් වැඩිය වෙනස් ඒ විදිහට හැම එකක්ම වෙනස් නැතිව වගේ. හරිද? එකම දේ ඇතුළට දැම්මට ඒ ඒ ඒවා ක්‍රියාත්මක වෙන්නේ වෙන වෙන විදිහට. හරිද? එකම දේ තමයි එකම ආදානය ඉන්පුට් එක නේද? උදාහරණය මම මෙතන මේ බණ කීකෙදි කවුරු හරි ඇවිල්ලා මට බයිනවා. ඔක්කොටම පේනවා ඒක. ඔක්කොටම ඇහෙනවා. එහෙනම් එකම දේ අරමුණු වෙනවා ඔය පැත්තට. හැබැයි එක එක්කෙනාගේ හැසිරීම සමහර අය ගහන්න බණී, සමහර අය බණී, උතලින්දම් බණී, නේද? සමහර අය මොකක් හරි හොරයක් ඇති අල්ලගමු කියලා ඉඳී නේද? ඒ විදිහට එක එක්කෙනා එක එක විදිහට ඉන්නවා. ඒ ඒ අයට ඇතිවෙච්ච සිතුවිලි ඇතිවීම ඒ අයට අයිතිද? මොකක් හරි දැක්කහම මෙතන සිතුවිල්ලක් ඇති වෙනවා මිසක් මම ඇති කරගන්නවද? ඇති කරගන්නෝනේ ඇති වෙනවා. නේද? එහෙනම් මේ මොහොතේ මට ඇති වෙන සිතුවිල්ල මට අයිතිය නෑ. චිත්ත මේ ඇති වෙන සිත නිසා ඇති වෙන ක්‍රියාකාරීත්වය මෙතන තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ක්‍රියාවලි පහට මැෂින් පහකින් පස් ආකාරයකට වැඩ කරනවා වගේ. කාර් එකක් ගන්නකො. එක තැනක සංවේදී උපකරණයක් හයි කරලා දිත්‍යක වැදෙන්න ගියොත් එයා කෑ ගහනවා. හරි. තව එක තව තැනක සංවේදී උපකරණයක් හයි කරලා බෙල්ට් එක දැම්මේ නැත්නම් කෑ ගහනවා. තව තැනක සංවේදී උපකරණයක් හයි කරලා දොරක් වැහිලා නැත්නම් කෑ ගහනවා. හරි. ඩිබින් ඩිබින් ගාලා. හරි. ඉතින් ඒ වගේ සංවේදී උපකරණ අපිත් මේ වගේ ක්‍රියාත්මක භාවයට යන නේද බාහිර පරිසරය අනුව නොයෙකුත් හේතු නිසා රඳා පැවතිලා තියෙන දැන් කර්මචිත්ත ඍතු ආහාර කියන හේතුනික හේතු ටික නිසා මෙතන ශරීරයක පැනීමක් තියෙනවා. ඒ ශරීරය ඇතුලේ තණ්හාව ආදී හින්දා උපදින වේදනාවක පැනීම ඒක වෙනම කතන්දරයක්. හරි ඒක වෙනම ධාරාවක්. සංඥාව කියලා කියන්නේ ඉපදුනාට පස්සේ දැක්ක දේවල් අහපු දේවල් අරම්මනන් හින්දා අපේ මනසේ ඇති වෙන හඳුනා ගැනීමේ ස්වභාවය ඒක වෙනම කතාවක්. නේද? සංස්කාර කියලා කියන්නේ ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන්න ආදී ඇති වෙන ඒවා සංසාර ජීවිතේටම අදාළව මේ ජීවිතේටම අදාළව අර පුරුදු වෙච්ච දේවල් අනුව එක එක වෙලාවෙ උපදින ආදරය වගේ දේවල්, තරහ වගේ දේවල්, ක්‍රෝධය, වෛරය, කෑදරකම, විදුකම වගේ ඒවා එන ඒවා වගේ. විඥානය කියලා කියන්නේ මේ පෙනීමේ දැනීම. එයා වෙනම වැඩක් කරනවා. ඇහැ ඇහැට පෙනීමේ දැනීමක් ඇති කරනවා. කනේ ඇසීමේ දැනීමක් තියෙනවා. නාසයේ නේද දැන් බලන්න ලොකු සද්දයක් ඇහෙනවා. කම්පු පුරලා යන්න තරම් අමාරුයි. ඇස් දෙක ඔහේ දිනවා. ඇහැට කනක්වත් නැහැ. නේද? ඒ තමයි නේද? ඇසීමේ දැනීම තියෙන තැනට තමයි ඒකේ අමාරුව තියෙන්නේ. නමුත් ඇස් වලට එහෙම ප්‍රශ්නයක් නැහැ. මට පුදුම සද්දයක් ඇහුනේ ඇස් දෙක පිපිරලා යනවා ගියාම කියලා නෑ එහෙම එකක් නෑ. නේද? එතකොට එහෙනම් එතන විඥානය කියලා ඒ වගේ වෙනම වැඩ පිළිවෙලක් තියෙනවා. මේ වැඩ පිළිවෙලල් 6 වැඩ පිළිවෙල 6ක් අරගෙන යනවා. හරි. ඒ අතර වාරය වෙන්නේ මොකද්ද? ඔන්නේ සිත නිසා උපදින මේ රූපයට ඍජුවම බලපෑමක් සිද්ධ කරන නේද? චිත්ත කිරිය වායෝ ධාතුවක් මේ සිත හේතු වෙලා උපදිනවා. අන්න ඒක නිසාවෙන් අපි දඟලනවා, නලියනවා, අර එනේන හැඟීමට නටනවා. ඒවා රූකඩ කියලා කියන්නේ ඒකයි. රූකඩේ ක්‍රියාකාරීත්වය දැක්කම නැට වෙන්නේ කොතනින්ද කියලා තේරෙනවා. නැට වෙන්නේ අතීත භාවිතයේ අතීත ආශ්‍රව නිසා නැට වෙන නේද? අපූරු මස් ගොඩක් මේක. නේද? පැකින් වල තමයි ප්‍රශ්නේ තියෙන්නේ. <laughs> ඒ කියන්නේ ඇත අර දැන් අපි හිතමුකෝ මොනවා හරි දෙයක් පැක් කරන්න වුණා සමහර අය නේද දැන් ඔය සමහර බඩු තියෙනවා ඒවා එවන්න ඕන වෙනකොට ඒකට නිකන් හයිය කාඩ් බෝඩ් වලින් හරි මොකක් හරි මේ ෆ්‍රේම් එකක් හදලා ඒක ඇතුලේ තමයි දාලා එවන්නේ නේද? ඒ වගේ මේකත් කඩාගෙන යන මස් ටික විතරක් තිබ්බොත් නහර ටික තිබ්බොත් ජොග් ගාලා වැටෙන හින්දා මේකට ඇටසැකිල්ලක් තියෙනවා. ඉතින් යට සැකිලිත් බලන්න තියෙන අපූර්ව මෙතන කැමරාව තියෙනවා. කැමරාවේ වයර් එක ගන්න වෙනද මේ කස්සේ තව ඉලක් තියෙනවා නේද? <laughs> නේද මේකේ අස්සේ මෙතන මේ මේකේ හොඳ කැමරාවේ එළිය තියෙන කාචය මෙතන තියෙනවා. ඊට ඉඳලා වයර් එක ගන්න දගලා තියෙන යට සැකිලි මේ මේ ඇහැ අයින් කරොත් එතනින් යට සැකිලි හිලක් තියෙනවා. මේ කනෙත් එහෙම හිලක් තියෙනවා. එතකොට මේක අපූර්ව අපූර්ව නිර්මාණය කරලා තියෙන වැඩක්. කවුද දැන්නේ කරේ? කරපු කෙනෙකුත් නැහැ, කරවන කෙනෙකුත් නැහැ. නේද? තණ්හාව ආදිය හින්දා නේද? නාම රූප පත්‍ය සලආයතන. සලආයතන පත්‍ය පස්ස. ඔය විදිහට නේද? විඥාන පත්‍ය නාම රූප, අනිත් නාම රූප පත්‍ය විඥාන. එහෙමත් එකක් තියෙනවා. දෙපැත්තට ක්‍රියාත්මක වෙන මෙන්න මේ වැඩපිළිවෙල. ඉතින් මේකේ මේකේ තියෙන මෙන්න මේ ස්වභාවය තමයි අපිට තියෙන ලොකුම ගැටලුකාරී தত্ত্বය. ඉතින් මේ මොකද තේරෙන්න ඕන මට මට පාරේ බහලා යන්න නෑ කියලා. මගේ ජීවිතය හරියට මොකක් වගේද? දෙබර කූඩයක් අතින් අරගෙන පාරේ යන්න වෙලා තියෙනවා වගේ මට යන්න වෙලා තියෙනවා. ඇයි එහෙම කියන්නේ? දෙබර කූඩයක් මෙහෙම අතින් අරන් පාරේ යන්න උනොත් එහෙනම් කොච්චර හිමින් යන්න වේද? ඇයි? පොඩ්ඩක් නැත්තම් ඇවිස්සන ඇවිස්සනොත් මාත් ඉවරයි අනිත් අයත් ඉවරයි. මොකද්ද ඒ කිව්වේ? ඇවිස්සුනොත් මාත් ඉවරයි අනිත් පැත්ත ඉවරයි. එහෙමද නැද්ද? පාරවල් වල යන අය පොඩ්ඩක් නැත්නම් ඇවිස්සෙනවද නැද්ද? Tamanටත් හානි කරගන්නවා අනුන්ටත් හානි කරනවා. එහෙනම් පැහැදිලිව පාර යන අය කවුරු වගේද? දෙබර කුඩයක් අරන් යනවා වගේ මේ හිත අරන් යන්න වෙලා තියෙන්නේ. එක එක ක්‍රම වලට ඇවිස්සෙනවා නේද? දේශයෙන් ඇවිස්සෙනවා, රාගයෙන් ඇවිස්සෙනවා, ක්‍රෝධයෙන් ඇවිස්සෙනවා, වෛරයෙන් ඇවිස්සෙනවා. මේ වගේ නොහිතන වෙලාවල් වල නොහිතන සිතුවිලි එනකොට මේ ශරීර උඩ යනවා නේද? හරියට නිකන් අර අර දැකලා තියෙනවද කරන්ට් එක එහෙම දාපුවාම සමහර නේද වීසි වෙනවා වගේ මේ ඇතුලේ කරන්ට් එකකින්ද මිනිස්සු වීසි වෙනවා. සමහර එක තැන ඉඳන් ඉන්න එක පාටම නේද? නේද නැගිටලා කෑ ගහලා පැනලා ළඟ තියෙන පොළු අතට අරගෙන ඒකට මේ පොඩිෂන් එක යන්නේ. හරි මේ ඉඳගෙන ඉන්න හැටි ඉඳ ගන්න බැරි වෙනවා නේද? දන්නවනේ වෙන දේ දත් පූට් වෙලා මේ මේ ඇතුලේ ඇති වෙන හැඟීමට මිනිස්සු වීසි වෙනවා. ඒ වීසි වෙන වීසිවිල්ල කොච්චරද කියනවනම් සමහර අය මහ වේගෙන් වහනෙලා යනවා. හරි නොයසිල්ලෙන් යනවා. ඉතින් මේ ඔක්කොම පැහැදිලිවම ඔය ඇතුලේ ඇති වෙන හැඟීම් නිසා සිද්ධ වෙන දෙයක්. ඔන්න ඔය විදිහට මේක ඇතුලෙන් උපදින දේ මේක මේකේ මේ මස්ලේ හරහා ක්‍රියාත්මක වෙන ආකාරය දන්නවා නම් එතන මෝහයක් තියෙනවද? නේද? අන්න ඒ විදිහට රූප වේදනා සංඥා සංකාර විඥානයන්හි සැබෑ ස්වરૂපය අත්දකිමින් ඒ තුල ඒ සිද්ධ වෙන සිද්ධිය අත්දකිමින් හැම වෙලේකම ඉරියව්වක් අතක් උස්සනකොට ඉස්සරහට යනකොට හැම වෙලාවකම එවැනි පැහැදිලි අරමුණකින් අපේ ජීවිතය ගත කරන්න පුළුවන් නම් අන්න ඒක අසම්මෝහ සම්පදාන්නේයි. ඉස්සෙල්ලා මේ ක්‍රියාකාරීත්වය දැනගන්න ඕනේ. මොකක් මොකද්ද මේ ක්‍රියාකාරීත්වය කියලා දැනගන්න ඕනේ. ඒ දැනගත්ත දේ අනුව ඒ සිහියෙන්ම ඒ දැනගත්ත නුවණ පිළිබඳ සිහියෙන්ම හැම වෙලේම වාසය කරන්න ඕනේ. හරිද? එතකොට මෙතන සත්වයේ පුද්ගලයේ නැති බවත් කරන්නේ කරවන්නේ නැති බවත් ක්‍රියාවක් විතරක් ඇති බවත් මේ මගේ තුලත් මේ වෙනකොට එහෙම ජීවත් වෙන කෙනාට සිහියෙන් ඉන්නකොට මේ මොහොතේ මගේ ජීවිතය මේ ගෙවනකොට භවනානුයෝගී කෙනෙක් මේ එන තරහ මේ එන iriසියාව මේ එන ක්‍රෝධය මේ එන වෛරය මේ එන ආසාව මේ මේ මේ මේ මොහොතේ මේ එන දේවල් ඔක්කොම අන්න අර හේතු නිසා මෙතෙන්ට පැන පැන එන ඒවා. ඒවා මට අදාළ නෑ. ඒ හේතු තියෙන තාක්කල් මේ ඔක්කොම එනවා. මේ ඔක්කොම ආවොත් මේ මේ තැන්වල එක එක විදිහේ ක්‍රියාකාරීත්වයන් උපදිනවා. නේද? ඒ උපදිනකොට ඒවා කරන්න වෙනවා. ඒකේ තියෙන භයානකම තමයි පිටක ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, විසුනාවාච, පරසාවාච, සම්ප්‍රප්පලාපාදී Tamanටත් අනුන්ටත් හානි වෙන විදිහේ දේවල් සිද්ධ කරන්න සිද්ධ වෙනවා. හරි. එවැනි සිදුවීම් මාලාවක් සිද්ධ වුණොත් යම් හේකින් මට නේද? ඒවම හේතුවෙන් ඒ ශක්තියින්ම හින්දා අපාය ළඟින්ද සිද්ධ වෙනවා. ඒ මහා දුක් විඳින්න සිද්ධ වෙනවා. ඉතින් ඒක දැනගත් අය තමන්ගේ දිහා හොඳින් බලමින් මේ රූකඩ සෙල්ලන. හරිද? අත්දැකීමෙන් ජීවිතය ඉතාමත්ම නිවැරදි තැනකට ගණ්ඩ අවශ්‍ය හේතු සපයා ගන්නවා. ඒකින්ද එන්න ඒ වගේ ක්‍රියාකාරීත්වයක් මේ පේන ශරීර තුල නොපෙනෙන ක්‍රියාකාරීත්වයක් තියනවද නැද්ද? හැම තැනකම සිද්ධ වෙන්නේ එහෙම දෙයක්. නේද? මම මට උනට පේන්නේ කොහොමද? අහවලා පැන්නා, අහවලා බැන්නා, අහවලා ගැහුවා, අහවලා කේලම් කිව්වා කිය කිය නේද? අහවලා, අහවලා, අහවලා, අහවලා කියලා අහවලාට බාර දෙනවා. නේද? එහෙම අහවලාට බාර දීම නිසාවෙන් මටත් අහවලා ගැන තරහක් උපදිනවා. නේද? වෛරයක් උපදිනවා, ආදරයක් උපදිනවා, ක්‍රෝධයක් උපදිනවා, ඇල්මක් උපදිනවා. මොකද මේ අහවලෙක් ඉන්න හින්දා. හරිද? එහෙම නැතුව මෙතන නිස්සත්ත්වෝ නිජීවෝ ශුන්‍යෝ නේද සත්‍යයේ පුද්ගලයක් නැති ආත්ම වශයෙන් ශූන්‍ය ස්වභාවයක් තියෙන ක්‍රියාවලිය ඇත ආත්ම වශයෙන් ශූන්‍ය ස්වභාවයක් තියෙන ක්‍රියාවලි පහක් මෙතන තියෙනවා එහෙනම් අන්න ඒ පහේ ක්‍රියාකාරීත්වයක් මිසක් මෙතන මෙහෙම දෙයක් නැතිව නැති බව දැනගෙන ඒ දැනගත් එක පිළිබඳ සිහියෙන් වාසය කිරීම කියන එක තමයි මෙතන වටින්නේ. ඒක තමයි සති සම්පජානනය කියලා කියන්නේ. හරිද? ඒ දැනගත්ත දේ පිළිබඳ සිහියෙන් නිබඳව වාසය කරන්න ඕනේ. එහෙම සිහියක් ඇති වෙන විදිහට අපේ මානසිකාරය හදන්න ඕනේ. කවදාරි හදන්න වෙනවා. නේද? ඒක ඇත්තද බොරුද? ඒක ඇත්ත මේ ශරීරයේ එහෙම ක්‍රියාකාරීත්වයක් වෙනවා කියන එක ඇත්තද බොරුද? ඇත්ත ඒකයි කියන්නේ ධර්මයේම තියෙන උදාහරණය තමයි මේක දැනගත්තට පස්සේ මේක හොඳින් Taman තුලින් තේරුම් අරගෙන ඒ සිහිය තියෙනකොට දැනෙනකොට අපිට වෛර කරපු අපිට ක්‍රෝධ කරපු අපිට හිංසා කරපු අය පිළිබඳව අපේ හිතේ තියෙන හිංසනය හිංසාකාරී හැඟීම් මොකද වෙන්නේ? නැත්තටම ඇතිලා යනවා. නිදි කුඹ කට්ටක් ඇනෙනවනේ. නේද? අපි දැන් නිදි කුඹ කට්ට කරනවා කියලා. මං කොයි වෙලාවක පොල්ලක් අරගෙන නිදි කුඹා ගහට ගහනවද? ඇයි වැඩක් නැහැනේ. ඇයි? නිදි කුඹා ගහ දැනගෙන කරපු දෙයක්. ඉතින් කටු හදාගෙන නෑ. මේ දර බලන්න කර නිකන් තනකොළ ගහ කොච්චර හොඳ නේද මෙයා මොකටද කටු හදාගෙන ඉන්නේ මේ මහ පොළවේ කටු හදාගත්තා උඩ ඉන්න තිබ්බනේ නේද හදාගෙනද හැදිලාද හැදිලා එහෙනම් අනිත් පැයට තරහ ඇවිල්ලා එයාලා හදාගෙන නෙවෙයි. ඒතර ගොඩාක් වැරදි කරන අය ගත්තොත් අනිත් අය මෙන්න මේ පුද්ගලයා තුල කාමයේ වර්ධවා හැසිරෙන හැඟීම් ඇවිල්ලා. නේද? එවැනි හැඟීම් එයාට පාලනය කරන්න බෑ. එහෙනම් කටු කටු හැදිලා යාගේ. නේද? ඉතින් ඒ කට්ට මං අනගත්තා. කියලා හිතන්නකෝ. නේද? ඇනගෙන මම මොකද කරන්නේ? ගහට බයිනවා. නිදිකුම්බ ගහට. ඈ මොකද කරන්නේ? එක්කෝ ඇනිච් එක මම අයින් කරලා දාන්න ඕනේ. ඒකල මම ඊට පස්සේ නිදි කුඹා තියෙන තැන් වලින් ඇනගන්න නැතුව යන්න ඕනේ. යනවා නේද ප්‍රවේශමේ. අන්න ඒ වගේ මේ ජීවිතයේ පැහැදිලිවම මේ බාහිර ලෝකයේ ඉන්න මිනිස්සු අපි එයාලා කරන දේවල් වල වගකීම එයාලට දෙන ස්වභාවයක් අපේ ළඟ තියෙනවා. ඒක එහෙම දෙන්න බෑ. විදර්ශකයා එහෙම දෙන්නේ නැහැ. හරිද? ඒතර කෙනෙක් කියයි උතන ප්‍රශ්නයක් කරන කෙනෙක් කියලා හාමුදුරනේ ඒතර කෙනෙක්ව හදාගන්න බැයිද අපිට? බැනලා එහෙම හදන්න බැයිද? පුළුවන්. ඒක වැරද්දක් තියනවද? ඒ බැනීම තුල තියෙන්න ඕන මොකද්ද? ඔය අවබෝධය. හරි. මෙයාගේ සිතට මම හයියෙන් කතා කළොත් බැන්නොත් ඊට පස්සේ ආව පාලනය වෙනවා. අන්න. ඒක මම දන්නවා. අවබෝධය කියන්නේ ඒකයි. මගෙන් ඇතුළට යන මේ වචන ඒ කියන්නේ මම බොහොම සැර වචන දැනගන්නවා ඊට පස්සේ මෙහෙම කරොත් මන් නෑ කියලා හිතන්න වෙනවා කියලා. ඉතින් දැන් මේ ඇතුලේ තියෙනවා මේ කරුණාමයිත්‍ය තියාගෙන මොකද කරන්නේ? හරි මේ මේ මේ මේ ලස්සන වැඩේ පුරුදු වෙන්න. පුළුවන්. ඇතුලේ කරුණාමයිත්‍ය තියාගෙන හදා ගැනීමේ මොකද ඒ ක්‍රියාවලිය දන්නවා. හරිද? දැනගන්නවා ඊට පස්සේ මෙහෙම කරොත් එහෙම මම නැහැ කියලා හිතා ගන්නවා මම මැරුණා කියලා හිතා ගන්නවා කියලා දේනවා දීමේ ඇතුලෙන් හිනාවක් දාගෙන දෙන්නේ වැඩේ. හරි. ඇයි මන් දන්නවා ওই ටික ඇහුනහම අන්නේ ඇහිච්ච ටික හේතු වෙලා ඇහිච්ච එක හේතු වෙලා ඒක ප්‍රත්‍ය වෙලා ඒක එකතු වෙලා එතන සිතුවිලි උපදිනවා බය මිශ්‍රිත සිතුවිලි. මෙයා නැතිද කියලා. ඒ බය මිශ්‍රිත සිතුවිලි හින්දා මොකද වෙන්නේ? එතන උපදිනවා චිත්ත ක්‍රිය වායු ධාතුව. ඒකින්ද මොකද කරන්නේ? අරක කෙරෙන්නේ නැහැ. අන්න එහෙම එහා පැත්තේ ක්‍රියාවලිය දැනගෙන ඒකට බෙහෙත් දෙනවා. හොඳින් කියලා බැරි නම් නරකින් කියනවා කියන්නේ ඒකනේ නේද? ඉතින් ගහන්න උනත් පුළුවන් දරුවෙකුට. කෙනෙකුට ප්‍රහාරය කළ හැබැයි මෙහෙපිච්චිලා නම් ප්‍රශ්නේ තියෙන. අපි කෙනෙකුට පහර දෙනවනේ අපි තුමු ළමයෙකුට දඬුවමක් සඳහා තරහට තරහට නම් තරහෙන් නම් ගහන්නේ. එතන තමන්ගේ විදර්ශනාව නෑ. තියෙන්නේ මේ පහර එල්ල කිරීම පැහැදිලිවම කොටුවක් අරගෙන මේ පහර එල්ල කරන්නේ මෙයා මේ දඬුවමට බය කියන එක ඒ සිතක ඇති වෙන දෙයක්. අන්නේ දඬුවමට බය ඇති කිරීම සඳහා මේක කරන දැනගෙන කරන්නේ. අන්න ඒ වගේ විදර්ශකයෙකුට ජීවිතේ ගෙවන්න බැරි නෑ. කිසිම අඩුපාඩුවක් නෑ. වෙනද වගේම ජීවත් වෙන්න පුළුවන්. එකම වෙනසයි තියෙන්නේ තමන් ඉන්නේ අවබෝධය. අවබෝධයෙන් ඉන්න හින්දා තරහ එන්නේ නැහැ. අවබෝධයෙන් ඉන්න හින්දා රාග දේශ මොහ වලින් බාධාවක් නැහැ. අන්න එහෙම හැම ඉරියව්වකදීම අන්න එහෙම කටයුතු කරන්න පුළුවන් නම් ඒ සිහිය තියාගෙන තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් අන්න ඒක තමයි විදර්ශකයාගේ තියෙන සාර්ථකත්වය. හරිද? විදර්ශනා කරන කෙනෙක්ගේ තුල තිබිය යුතු සාර්ථකත්වය ඒක. ඉතින් එහෙම මුකුත් වෙනසක් තාම වෙලා නැද්ද දන්නේ නැහැ. අඩුම තරමේ. නේද? එහෙනම් බුදු දර්ශනය තුලින් මම මුකුත් කරගෙන නෑ තමන්ව තමන්ගේ පාලනය තුල ඉන්න මේ තියෙකින්දා ඉදිරියට යෑම ආපසු ඒම් වගේ හැම ඉරියව්වකදීම මේ සිහියෙන්ම වාසය කරන මේ සිහියෙන්ම වාසය කරන ගෞරවනීය මහා සංඝ රත්නයක් නැහැ කියලා හිතන්නේ. ඉන්නවා ඒ පිළිවෙත් පුරන ඒ අනුවම සිතුවිලි තියාගෙන කටයුතු කරන. අපි ගිහාම කතා කරන්නේ ඉතින් මේ විදිහට කතා කරනවා. අපිත් එක්ක සාමාන්‍ය විදිහට කතා කරනවා. හැබැයි මේ කතා කරන හැම වෙලෙම අපිට නොපෙනෙන පැතිකඩක් තියෙනවා එතන. අපි ගිහලා සමහර නායක ස්වාමීන් වහන්සේත් එක්ක ආරණ්‍ය සේනාසන ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරනවා. අපි ඉතින් සාමාන්‍ය විදිහට කතා කරනවා. අපිට පේන්නේ හාමුදුරුවෝ ආවා බොහොම සිල්වන්තව ආවා සංවරව කතා කරා ගියා කියලා. නොපෙනෙන පැතිකඩ මොකද්ද? අන්න අර වගේ සිතුවිල්ලකින් තමයි ස්වාමීන් වහන්සේ ඉඳලා තියෙන්නේ. හරිද? ඒ වගේ සිතුවිල්ලකින් උන්වහන්සේ ඉඳලා උන්වහන්සේ කතා කරලා උන්වහන්සේ වැඩම කරලා තියෙන්නේ අන්න ඒ වගේ සිතුවිලි අපි ඒක දන්නේ නැහැ. අපි ඒක දැනගෙන හිටියානම් අපිත් ඒ වගේ තත්වයකටපත් වෙන්න උත්සාහ කරයි. නේද? ඒකින්ද අපිට පේන දේ විතරක් නෙවෙයි අපිට පේන දේට එහා ගිය ලොකු දේවල් වගේක් මේ ලෝකේ තියෙනවා. සමහර මිනිස්සු තමන්ගේ සිත සකස් කරගෙන ලස්සන ජීවිතයක් ගත කරනවා. ලැබිච්ච මේ ආත්මභාවයට හානියක් කරගෙන නැහැ. සමහර අය තමන්ගේ ලැබිච්ච ආත්මයට හානි කරගන්නවා. මොකක්ද හානිය? එයාම එයාට සාප කරනවා. හරිද? අපේ මිනිස්සු හරියට Tamanට සාප කරගන්නවා. මොනවද කියන්නේ මටමමයි වෙන්නේ මං වගේ කාල කණ්ණියෙක් නෑ මං වගේ පව්කාරයෙක් නෑ නේද මටමමයි මේ ඔක්කොම වෙන්නේ කියලා ඇතුළාන්ත හැඟීමකින් Taman එක Tamanගේ ජීවිතයත් එක්ක ගැටෙනවා වෙලා තියෙන හදිය කියලා හදියක් වෙලා නෑ නේද කිසිම හදියක් වෙලා නෑ හදියක් වෙලා කියලා හිතාගෙන ඉන්නවා හදියක් වෙන්නේ කොහොමද? හදියක් වෙන්න දෙයක් හදියක් වෙන්න දෙයක් නැහැ උතන. <laughs> ඒක තේරුම් ගත්තේ නැති අය හිතාගෙන ඉන්නවා හදියක් වෙලා කියලා. හරි තමයි ලොකු අනුතුරු ගොඩක් වෙලා කියලා. ඒක ජීවිතේට අසාධාරණකම් වෙන්න දෙයක් නැහැ. ජීවිතේ අසාධාරණ වෙන විදිහට අපි ජීවිතය හදාගෙන, අපි මවාගෙන අසාධාරණ ඔක්කොම මවාගෙන තියෙන්නේ. ඕක ලියා ගන්නකොට අසාධාරණයක් නැති බව හොඳින් වැටහෙනවා. මෙතන ගණ්ඩ දෙයක් නැති බව හොඳින් වැටහෙනවා. ඉතින් ඒකින්ද අපි ඉතාමත්ම ප්‍රබලව අපේ ජීවිතය ගැන තේරුම් ගන්න ඕනේ. මේ ජීවිතය ගැන තේරුම් අරගෙන මේ ජීවිතයේ සුරක්ෂිතභාවය ඇති කර ගැනීම තමන්ගේ අතේ තියෙන වගකීමක්. බොහෝම අවදානම් ජීවිතයක් ගත කරන්නේ. මොකද ඔය ඔය විදිහට වැරදි අවබෝධයෙන් ඉන්නකොට සත්‍යය පුද්ගලයාය කියලා අපිට හරියට කේන්ති ඇවිල්ලා නැත්තම් දුක හිතිලා කෙනෙක්ගේ මරණයකදී පවා එක එක ඒවා හිතලා මම මේවා නැතුව ඉන්නේ කොහොමද කියලා හිතලා ඉවරලා පිසු විකාර වෙන්න පුළුවන්. පිසු විකාර ගතිය આવොත් නැරෙන්න වෙන්නේ පිස්සුවෙන් වගේ. හරිද? ඒ අනවබෝධයෙන් හින්දා. පිස්සුවෙන් වගේ මරණොත් උපදින දර කොහේ විසිවේද කියලා කියන්න බෑ. ඒකින්ද හදිස්සියවක්වත් තද බැඳීම් තියාගෙන ඉන්න අයට මම මේ කියන්නේ ඔය බැඳීම් අඩු කරගන්න වැඩපිළිවෙලා ඉක්මනට හදාගන්න මොකද එහෙම නැතුව ජීවත් වෙන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. තණ්හා සහගත Tamanට රිදෙන බැඳීම් එක්ක ජීවත් වෙන එකේ ලොකු භයානකමක් තියෙනවා. ඉතින් ඒකින්ද තමන්ගේ හිත පිරිසිදු කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන විදර්ශනා ඇසකින් ලෝකය දකින්නට පුළුවන් නම් ඒ තරම් වාසනාවක් ජීවිතේ තවත් නැහැ. ලෝකයේ සත්‍ය తත්වය දකිනකොට ලෝකය බොහොම රසයි. ඒයි ලෝකය තමන්ට එරෙහිව නැගී හිටින්නේ විදර්ශකයාට එරෙහිව ලෝකය නැගී හිටින්නේ අපේ සාමාන්‍ය ජීවිතේ ගෙවන්න ගියාම අපිට එරෙහිව ලෝකේ නැගී හිටලා තියෙන්නේ නේද? මම මෛත්‍රිය බලාගෙන, කරුණා බලාගෙන, යහපත් වචන බලාගෙන ඒවා තියාගන්නවමයි කියලා ආදරය බලාගෙන ජීවත් වෙනකොට ඊට එරෙහිව නැගිටිනවා. ආදරය නැති බව පෙන්වනවා. නේද? මේ ලෝකේ එහෙම පෙන්වනවද නැද්ද? නේද? අපිට එරෙහිව ඉන්නවා. ඉතින් විදර්ශනා කරලා ලෝකේට ලෝකේ සැබෑ තත්ත්වයත් එක්ක අපේ හිත සමාන්තරගත කරනකොට එතන එරෙහිව ඉඳීම නැහැ. ඒකෙන් අපිට බොහොම සහනෙන් ඉන්න පුළුවන්. ලෝකේ සැබෑ తත්වය අපේ හිතට ඕන හැටියට ලෝකය හදන්න හදන අපි ලෝකයේ සැබෑ තත්වයට අනුව හිත හදන්නයි ඕන. අපි හැම වෙලෙම කරන්න හදන්නේ මෙයාට ගැළපෙන විදිහට ලෝකය හදන්න යනවා. නෑ ලෝකයට ගැළපෙන විදිහට හිත හදාගත්තාම ප්‍රශ්නයක් නැත. ඉතින් ඒකයි විදර්ශනාව ඒකයි නොපෙනෙන පැත්ත ඒකින්ද එවැනි සිතුවිලි ඇති කරගෙන මේ ජීවිතයේ ස්ථීර සැනසීමක් ඇති කරගන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය වීරිය අදිෂ්ඨානය වාසනාව ලැබේවා කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරනවා. නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු පින්වන්ත පිරිසට ඒ අවශ්‍ය කරන ධර්ම දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරගත්තේ අද මේ මැදිරියට ඇවිල්ලා මා සමග එකතු වෙලා මේ ධර්ම ශ්‍රවණය කරපු පින්වන්ත පිරිසිතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. උතුම් ධර්ම දානයේ හේතුවෙන් නිවසේ ඉඳලා කටයුතු කරපු අය තමන්ගේ ඒ ධර්ම දාණයෙන් ජීවිතය සකස් කරගන්නකොට හිත සකස් කරගන්නකොට පිළිවෙතක් පුරනකොට එවැනි පුණ්‍ය කටයුතු කරන වාරයක් වාරයක් වාරයක් ගානේ මේ ධර්ම දානමේ පුණ්‍ය කර්ම સિદ્ધ කරලා දුන්න මේ පින්නන්ත පිටසට උතුම් අවබෝධය සඳහාම ඒ සියලු පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති